සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම අදත් හැමෝම සූදානම් වෙලා ඉන්නේ ජයමග ධර්මදේශනාව සමග තමන්ගේ ජීවිතයට ලෞකික ලෝකෝත්තර ජයග්‍රහණයන් සඳහා නොයෙකුත් ආකාරයේ ධර්ම කර්මයක රාශී කරගෙන ජීවිතය සාර්ථක කරගන්න සස ජීවිතය සුපපත් කරගන්න ඉතින් හැමදාමත් අපි අපේ පැත්තෙන් නිවැරදි වෙන්න ඕනේ. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගන්න ඕනේ. අපි හැමදාම මේ බව මතක් කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන මානසිකාරය උපදවා ගන්න ඕනේ. ඒ මානසිකාරය හදාගත්තේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ පිළිබඳව. ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවා අපේ ජීවිතයට අතිමහත් වූ ලාභයක් වෙනවා. නැත්නම් අපි එකම තැන එකම තැන නැවති නැවති රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි ඉන්නවා පින්නත් මේ කල හැකි දෙයක් නැතුව කරන්න දේවල් බොහෝමයක් තියෙද්දි කරන්න දේවල් නැතුව එක තැන රැඳි රැඳි ඉන්නවා. ඉතින් මේ සඳහා අපි උත්සාහ කරන්න ඕනේ. හැම නිමේෂයකම ජීවිතය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන නොයේකුත් ආකාරයේ කරුණු කාරණා හොඳින් දැනගෙන ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි. දැන් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ යම්කිසි අරමුණකට යෑම සඳහා අතිවිශාල කැපකිරීමක් සිදු කරලා මානසිකත්වය හදාගත යුතු තියෙනවා. ඕනම අරමුණක් ජයගන්න හැම වෙලෙම අපේ තුල තියෙන මානසිකත්වය ඒක වැදගත් වෙනවා. ඒ අරමුණ කරා යන්න. මේ මානසිකත්වය තුලින් නිවැරදි මානසිකත්වයේ තියෙනකොට ඒ මානසික අංගයන් අපි එහෙම කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. හැමදාමත් මේවා මතක් කරනවා අපි මානසික අංගයන් කියලා කියන්නේ යම් සමිතියක් එකතු වෙලා වැඩ කරනවා නම් ඒ සමිතියේ සමාජිකයින් එකිනෙකා එකිනෙකා එකිනෙකා ඒ සමිතියේ කටයුතු කරද්දී කුමන හෝ කාර්යයක් කරනකොට ඒ ඔක්කොගේම එකතුවකින් තමයි ඒ කාර්ය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සියලු දෙනාගේ එකමුතුවකින් තමයි මේ සත්කාරය සිද්ධ වෙන්නේ. අන්න ඒ සිද්ධ වෙන සත්කාරය අපි තේරුම් ගත යුතුව තියෙනවා ඒ ඔක්කොගේම දායකත්වයක් ඇතෙන්ට යෙදিলা තමයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ ඒ වගේ තමයි අපේ මේ හිතක් පහළ වීම අපිට වැරදි හිතක් නිවැරදි හිතක් යහපත් හිතක් අයහපත් හිතක් මොනවා හරි ආකාරයක ඒ සිත් පහළ වෙන්නේ චෛතසික ධර්මයන් වල එකතුවකින් පින්නත් නේ. එතකොට ඒ ඒ චෛතසික ධර්මයන් ඒ ඒ කෘත්‍ය සිද්ධ කරමින් තමයි මේ සිත පහළ කරන්නේ. ඉතින් යහපත් චෛතසිකයන් හේතු වුණොත් යහපත් ආකාරයේ සිත් පහළ වෙනවා. අයහපත් චෛතසිකයන්ගේ එකතුවකින් මොකද වෙන්නේ? අයහපත් සිත් පහළ වෙනවා. ඉතින් ඒ ගැන අපි තේරුම් ගන්න ඕන අභිධර්මයට අනුව දන්න අය නොදන්න අයත් ඒ වගේ අදහසක් තියාගත්තාම හරි මේකයි වෙන්නේ කියලා. එතකොට කවදා හරි දවසක මාර්ග හේතු උපදින්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන චෛතසික ධර්මයන්හි එකතු වෙනවා. ඉතින් මේවා පිළිබඳව අපි ඊ타මත්ම ඊ타මත්ම දැඩි ඊ타මත්ම තීව්‍ර අදහසකින් ඉන්න ඕනේ මගේ සිතේ යහපත් දේවල් සිද්ධ වෙන්නේ මට යහපත් සිත් පහළ වෙන්නේ මේ වගේ පුහුණුවක් තිබ්බොත් විතරයි මේ වගේ අංග ටික ප්‍රබලව තිබ්බොත් විතරයි කියලා. ඒකට සමහර අයට ඒකයි පින්නත් මේ එක දිගට වැඩක් කරන්න බෑ. කඩාගෙන වැටෙනවා. සමහර අය එක දිගට වේගවත් වැඩක් කරනවා. සමහර අය එහෙම නැහැ. සමහර අය කඩාගෙන වැටෙනවා. එක දිගට වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ ඒ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ තියෙන අඩුපාඩු. ඒවා ඒ අයට අදාළ නැහැ. ඒ අයට ඒ අය වගකීම් බාර දෙන්නත් බැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. මෙවැනි බුද්ධෝත්පාද කාලයක මේ මානසිකත්වය පිළිබඳව ඉතාමත්ම ගැඹුරු විග්‍රහයක් අපිට හම්බ වෙනවා. අපි දැනගෙන හෝ නොදැනගෙන අන්තිමට හැදෙන්නේ. බන ඇහුනහම හැදෙන්නේ අන්න ඒක. ප්‍රාණඝාත කිරීමේ ඉතාමත්ම ආදීනවයන් අනාගතයේන විපාකයන් සහ ඒ සත්‍යයන් විඳින්නා වූ දුක් පිළිබඳව නිවැරදි මෙනෙහි කිරීමකින් අපේ පින්නදී ප්‍රාණඝාතයෙන් වැළකීමේ චෛතසිකය නිර්මාණය වෙනවා. ඒක මූලික වෙලා. ඒ කියන්නේ පාණාතිපාතා වේරමණී කියලා කියන්නේ වැළකීමේ අදහස ඇති වෙන චෛතසික ධර්මයක්. එතකොට ප්‍රාණඝාත කරන්න සිත් පහළ වෙන්නේ නැහැ. ඒක තිබුණොත් විතරයි. ඒක තියෙන්න නම් ප්‍රාණඝාත කිරීමේ ආදීනව කලින් ඇහිලා දැනিলা තියෙන්න ඕනේ. ඒව තිබ්බොත් විතරයි මෙතෙන්ට මේක එන්නේ. අන්නේ සංකල්පය අපි හදාගන්න ඕනේ. ඕනම කෙනෙකුට ප්‍රබල විදිහට වැරදි වලින් වැළකීමේ සිතුවිලි එන්න නම් ඒ වැරදි වල ආදීනව කලින් ඇහිලා තියෙන්න ඕනේ. එතකොට බුද්ධ ධර්මය තුල මෙවැනි ආදීනවයන් ඇහිලා හරියට සිත් සකස් වෙනවා කියලා කියන එක ඇහිලා තිබ්බොත් තමයි කෙනෙක් ධර්මය ගවේෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක සඳහා සූදානම් වෙන්නේ. දැන් මේ පින්නන්ත අය බොහෝම අවශ්‍යතාවයකින් යුතුව ධර්මයේ ගවේෂණය කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ මොකද ධර්මය තුලින් තමන්ගේ ලෞකික සහ ලෝකෝත්තර කියන දෙපැත්තටම නිවැරදි, ඊටා නිවැරදි ජයග්‍රහණ ලැබෙන බව, ඒ කියන්නේ නිවැරදි සිත් පහළ වෙන බව දන්න හින්දා. ඒකින්ද අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ ඒ ධර්මයට අනුකූලව අපේ ජීවිතය දිහා බලන්න. එතකොට දීර්ඝ අරමුණකට ප්‍රබල අරමුණකට යන්න අවශ්‍ය කරන මානසිකත්වයක් මොනවද කියලා අපිට ගැඹුරින් හොයාගන්න පුළුවන් එකක් අපි දන්නවා එක පැත්තකින් මේක විශ්ලේෂණය කරොත් මේ මානසිකත්වයන් නිකලෙස් ගමනක් ඒ කියන්නේ සහනශීලී ස්ථීර සැලසීමකට යන ගමනක් නම් මේ පින්නන්තය තේරුම් ගන්න ඕනේ අපිට අවශ්‍ය කරනවා මේ පාරමිතාවන් සම්පූර්ණ කරගන්න සහ එකක් පාරමිතාවන් අනිත් එක තව පැත්තකින් විශ්ලේෂණය කළොත් බෝධිඅංග තව පැත්තකින් සබ්බාස සූත්‍රයේ අංගයන් හතක් තියෙනවා හිතේ ආශ්‍රමයන් දුරු කර ගැනීම සඳහා. ඉතින් ඒ වගේ එක එක එක එක තැන්වලදී එක එක විදිහට මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. එක එක තැන්වලදී එක එක විදිහට. ඒ වගේ දීර්ඝව අරමුණකට යන්න විශේෂයෙන්ම සත්‍ය සොයා යන අරමුණට දේශනා කරපු ඇත්ත අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන මානසික අංග වශයෙන් දේශනා කරලා තියෙන්නේ අසලස්තරණ ධර්ම. ඉතින් ඒවයින් අපි ප්‍රාථමික සංවර සීලය පිළිබඳව ඉන්දිය සංවර සීලය කොහොමද මේ ගමනට හේතු වෙන්නේ? ඒ යහපත අවබෝධ කරගන්න හේතු වෙන්නේ කියන එකත් භෝජනීය මාත්‍රණ්‍යතාවය සහ ජාගරියාන යෝගය කියලා කියන කාරණා හතර පිළිබඳව මේ වෙනකොට සාකච්ඡා කරා. ඉතින් ඊළඟ කාරණාව තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන අපේ තුල තියෙන්න ඕනේ විශ්වාසනීය හැඟීමක්. ඒ ශ්‍රද්ධාව තමයි අපිව ධර්මයට යොමු කරවන්නේ. ඒ කියන්නේ ඒකට කියන සුබුද්ධත්වය, සුදම්මත්වය, සුසංගත්වය කියලා. ඒ කියන්නේ හිතේ තියෙන විශ්වාසය, විශ්වාසනීය හැඟීම ඒ ගැන සැකයක් නැතිකම. ඉතින් මේක ඉතා පැහැදිලිව මේක අචල ශ්‍රද්ධාව බවට පත් වෙන්නේ සැකේ සම්පූර්ණයෙන් දුර වෙනකොට සෝවාන් පලස්ත පුද්ගලයෙක් තුල එතකොට සෝවාන් පලස්ත පුද්ගලයා කියන්නේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. ධර්මය අවබෝධ කරගන්නකොට සැකේ නැති වෙනවා. සැකේ නැති වෙනකොට පුදුමාකාර වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් උපදිනවා. එකකම්ම අර ධර්මය ගැන සැක උපදිනකොට ශ්‍රද්ධාවේ පොඩි පොඩි අඩුපාඩුකම් එනවා. මොනවා හරි දෙයක් දෙනවා දෙනවා දෙනවා කිය කිය අපිට කියනවා කවුරු කෙනෙක් මම මේ දේ කරලා දෙනවා මේ දේ කරලා දෙනවා මේ දේ කරලා දෙනවා කියලා. අන්නේ මේ මේ මේ දේවල් කරලා දෙනවා කරලා දෙනවා කියලා කියලා තියෙද්දී අපිට යම් කිසි විදිහකින් අපේ ජීවිතය ගැන අපි හොඳින් හිතලා බලුවොත් එහෙම අපිට යම් කිසි විදිහකින් තේරුම් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කෙනෙක් දෙනකන් අපිට පොඩි සැකයක් තියෙනවා නේද මේක කරලා දෙනවා මේක කරලා දෙනවා යම් කිසි ආකාරයකින් ටිකක් පැකිදෙන ගතියක් මේ දේ ලබා දෙයි ලබා දෙයි කියලා අපිට සැක තියෙනවා. නමුත් හැබැයි කොයි වෙලාවෙ හරි පැහැදිලිවම කියපු දේ එයා කරොත් කියපු විදිහටම ඒ ආකාරයටම කටයුතු කරලා අපිට අවශ්‍ය කරන ඒ පහසුකම් ලබා දුන්නොත් ඔන්න අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා කියලා කියනවා. අති මහත් වූ විශ්වාසයක් ඇති වෙනවා. ඒ තනත්තා පිළිබඳව මොකද මේ කියපු දේ කරා මට මේ දේ දුන්නා කියලා. අන්න ඒ වගේ මේ ධර්මය ගැන යම් යම් සැක උපදිනකොට මේකෙන් මේක වේද දන්නේ නැහැ මේකෙන් මට මේ වගේ මේ හිත තුල තියෙන විකාර ගතිය අයින් වෙන්නේ නැති වේද දන්නේ නැහැ මේක හැම වෙලේම මේ දුක කියන ඒවා නම් අයින් වෙන්න විදිහක් නැහැ මම මම කියලා කියන මේ මගේ කියලා කියන මේ දරුණු හැඟීම් මගේ තුලින් ඉවත් වෙයිද දන්නේ නැහැ ඒ කියන්නේ මේ මේ පීඩාවටපත් වෙන දේවල් අයින් කරගන්නවා කියන එක ප්‍රායෝගිකද දන්නේ නැහැ කියලා සැකයක් තියෙනවා. නමුත් හැබැයි පිළිවෙත් මාර්ගය අරගෙන ගිහිල්ලා අපිට වෙනත් මේ කොයි වෙලාවක හරි Tamanට තේරුනොත් නිදහස් වුණා කියලා. එහෙම නිදහස් වීම තියෙනවා. සමාධියේ අත්දැකීම කියලා කියන්නේ ඒක තුළ ලොකු නිදහසක් තියෙනවා. සමාධියක් අත්විඳිනවා කියලා කියන්නේ ඒ තැනත්තාට මේ ලෝකයේ පීඩා විඳින්මින් ඉන්න යම්කිසි ආකාරයක පීඩාවක් විඳින්මින් ඉන්න ගතියෙන් తాවකාලිකව අයින් වෙන අවස්ථාවක් ලැබෙනවා. කය සංසිඳන මට්ටමට පංච නීවරණ සංසිඳන මට්ටමට තමන්ගේ ක්‍රියාකාරීත්වයන් ගත්තොත් යම් හේයකින් තමන්ගේ ක්‍රියාකාරීත්වයන් ක්‍රියාත්මක භාවයට ගත්තොත් පැහැදිලිවම මේ දුක් විඳින කයෙන් අයින් වෙන්න පුළුවන්කමක් තියෙනවා. දුක් විඳින කයෙන් අයින් වෙනවා කියලා කියන්නේ කය හැරලා දාලා යනවනේ. කය දැනෙන්නේ නැති මට්ටමකට අනිවාර්යයෙන්ම සිතපත් වෙනවා කියන්නේ. කය දැනෙන්නේ නැති ගානකටපත් වෙනවා කියන එකේ තේරුම කිසිම ගැටලුවක් නැහැ. කයින්ද ඇති වෙන දුක් වලින් අත්වෙදෙනවා. ඒ මොහොතට. ඒක පුදුමාකාර සැපදායක තත්ත්වයක්. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒක පුදුමාකාර සුවදායක තත්වයක් කියලා කියන්නේ ඒන් අපිට විශාල සැපයක් ලැබෙන්නේ අපි මේ කය නිසා බලන්න හැම මොහොතකම රිදීම් තියෙනවා. ඒ රිදීම් වලින් අත මිදෙනවා කියලා කියන්නේ දැන් තේරුම් ගන්න පුළුවන් මේක. යම්කිසි වාහනයක අපි යනවා නම් ටිකක් ගැස් වෙන ටිකක් අපහසුකම් තියෙන අන්න එතකොට අපිට මේ ශරීරය දැනෙනවා වැඩි වෙනවා හැබැයි සුඛභෝගී වාහනයක් කියලා කියන්නේ කියලා ගියා මම දැනුනේවත් නැහැ කියලා අන්න ඒක ඒ කියන්නේ බොහොම ලොකු සැපක් කියන එක ඒක දැනෙන්නෙම නැත්තම් එහෙනම් කොච්චර සැපයක් තියෙනවද කියලා තේරුම් ගන්න ඕනේ අපි හැඳක නිදා ගන්නකොට ඒ ඇඳේ ලෑලි දාප් ඇඳගෙන නිදාගන්න කියන හරි අමාරු මම මේක නිදාගෙන ඇයි දැනෙනවා වැඩි හින්දා. එතකොට ඊ타මත්ම සුව පහසු විදිහට සකස් කරලා තියෙනවා කියන එකේ තේරුම මොකක්ද? දැනෙනවා අඩුකමක් තියෙනවා. දැනෙනවා අඩු වෙන්න අඩු වෙන්න ඒකේ ලොකු සුවයක් තියෙනවා. එතකොට දැනෙන එක සම්පූර්ණයෙන් නැති වෙනකොට විශාල සැපයක් තියෙනවා. ඉතින් මේවා අත්දකින්න ඕනේ. ඊළඟට පංච නීවරණයන් කියන එක ගැන හොඳට තේරුම් අරගෙන තියාගන්න ඕනේ. පංච නීවරණය යටපත් වෙනකොට අපේ පින්වත්නි කාමච්ඡන්දය කියන එක හැම වෙලේම පීඩාව උපද්දවලා දීලා තියෙන දෙයක්. ව්‍යාපාදේ කියන එකත් එහෙමයි, තීන මිද්දේ කියන එකත් එහෙමයි. ඒවත් එක්ක අපිට ඇති වෙන අධිකතර වූ පීඩාවන්. එතකොට ඒ පීඩාවන්ගෙන් අත මිදෙන්න තමයි අපිට තියෙන්නේ මේ කාමච්ඡන්ද ආදියෙන් වෙන්වීම කියන එක. එතකොට ඒ කාමච්ඡන්ද ආදියෙන් වෙන් වෙනකොට පුදුමාකාර අර තියෙන මේ පීඩිත තත්ත්වයෙන් හිත අයින් වෙන දැක්ක අමච්ඡන්දේ තියෙන කෙනාට හැම වෙලෙම මේ මොහොතේ මේ මොහොතේ මේ මොහොතේ මේ කාම වස්තුන් දකින්න ඕනේ අහන්න ඕනේ විඳින්න ඕනේ කියලා පුදුමාකාර අවශ්‍යතාවයක් තියෙනවා ඒවා පුදුමේ කියන්නේ විඳ විඳ ඉන්න වෙලාවෙත් ළඟ ඉන්නවා කියලා හිතනකොට කවුරු හරි කෙනෙක් නැත්නම් ළඟ තියෙනවා කියලා කියනකොට යම් කිසි වටින වස්තුවක් එහෙම නැත්නම් ඒ කියන්නේ බලාපොරොත්තු වෙන වස්තුවක් ලැබිලා ජීවි හෝ අජීවි කියලා හිතන්නකෝ. ඒක තියෙද්දිත් මේක නැති වෙයි නැති වෙයි කියන බය තියෙන හැම වෙලෙම. ඉතින් මේ බයත් එක්ක හරිම අපහසුතාවයන් තමයි තියෙන්නේ. ජීවිතේට මේ දේවල් එකතු කරගන්න ඕන කියන අදහසත් එක්ක ඒව වෙන් වෙන්න දෙන්නේ නැහැ කියන අදහසත් එක්ක හරිම ලොකු ගැටලුකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ පීඩාවක්ම තියෙන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ Tamanට ගැළපෙන්නේ නැති දේවල් සිද්ධ වෙනකොට තරහ යනවා. ඊළඟට තමන්ගේ හිත හැකිලිලා වගේ වෙනවා. ඒ සීල විද්ද වැඩක් කරන්න බෑ එක දිගට. ඊළඟට හිතේ නොසන්සුන්කම් ඇති වෙනවා. හිත හරියට නිකන් හරියට සංසුන්කමක් නැහැ, සමාහිතකමක් නැහැ. අර හෙට පාිනවා, මෙහෙට පාිනවා හිත හැම වෙලේම එක එක විදිහ හරි පීඩාකාරී. ඒ වගේම තමයි යන මාර්ගය පිළිබඳව තියෙන සැකය ඇති වෙනකොට ඒක වර්ධනය කරන්න තරම් ලොකු වමනාවක් නැති නැති මේ කාරණා පහින්ද හරියට පීඩාවන් තියෙනවා. අන්න ඒ පීඩාවන් වලින් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම අයින් වෙනකොට හිත තුලින් අර නිබඳව ඇති කරගත යුතු තිබුණ අර බරගතිය අයින් වෙන හින්දා මොකද වෙන්නේ ලොකු ප්‍රීතියක් නැගෙනවා. ඉතින් මේ ප්‍රීතිය අතුලාන්තේ දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ හරියට ඒක සඳහන් කරන්නේ මේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා දැනෙන ප්‍රීතියක් හිතලා බලන්නකො පොඩ්ඩක් නොදැනෙන තැනක් නැති තරම් වගේ එතකොට මුළු ශරීරය පුරා විහිදී යන අප්‍රමාණ වූ ප්‍රීතියක් ඒක හරි එතකොට මෙන්න මේ වගේ තැනකටපත් වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ ඒත් මේ ගැන මේ විදිහට අහගන්නවා අපේ පින්නන්තය අහගෙන මොකද කරන්නේ? එතෙන්ට යන්න මොකද කරන්න ඕන? ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි කරන් තියෙන්නේ. පැහැදිලිවම මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ. පැහැදිලිවම අසුබය වර්ධනය කරන්න ඕනේ. පැහැදිලිවම මරණය ගැන නිබඳව සිහි කිරීම වර්ධනය කරලා ඒ හැඟීම වර්ධනය කරගන්න ඕනේ. පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ ගැන තත්වාකාරයෙන් ගුණ ගැන පැහැදිලා ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර ශ්‍රද්ධාව වර්ධනය වෙන ආකාරයට කටයුතු කරන්න ඕන. මේ සඳහා මොනවද තියෙන්නේ? නැවත නැවත නැවත නැවත කළ යුතු මෙනෙහි කිරීම. මෛත්‍රිය නැවත නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒකට අපි කියනවා මෙත්තා නුස්සතිය කියලා. අසුභ හැඟීම නැවත නැවත මෙනෙහි කරනකොට මේ රාගාදී කෙලෙස් ධර්ම වලින් නිබඳව තියෙන පීඩාව අයින් කරන්න ඒකට කියනවා අසුභානුස්සතිය කියලා. මරණය ගැන නැවත නැවත මෙනෙහි කරනකොට මේ දේවල් වල තියෙන අධික බැඳීම අයින් කරගන්න සහ වීරිය වර්ධනය කරගන්න ඒකට කියනවා මරණානුස්සතිය කියලා. බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ මං විදියෙන් කරලා තියෙන දේවල් ආදී වශයෙන් මෙහි සැබෑ தত্ত্বය මෙහි කිරීමට කියනවා බුද්ධානුස්සතිය කියලා. එතකොට මෙන්න මේ ආකාර හතරකින්ද පංච නීවරණ යටපත් වෙනවා. හරිද? එතකොට ඒත් එක්ක එයින් එක් භාවනාවක්ම හෝ අරගෙන හෝ නැත්නම් ආනාපාන සතිය වැනි යාක්තික සංඥාවෙනි වෙනත් භාවනාවකින් හෝ සිත එක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ක්‍රමවේද කතා කරපු ගමන් මේකට කියනවා අපි චිත්තවිසුද්ධිය කියලා. මේ ක්‍රමවේදය කතා කරපු ක්‍රමවේදය ගැන සැක තියෙනවා. ඉතින් කෙනෙක් පොත කරන්නේ මම මේක අත්හදා බලන්න ඕන කියලා. මේක දිගින් දිගට දිගින් දිගට අඛණ්ඩව පුහුණු කරනවා. අඛණ්ඩව පුහුණු කරන්න ඕන. මේ හිතට එන අකුසල සිතුවිලි එන්නේ නැති වෙන්න තමයි මේ අඛණ්ඩ පුහුණුව තියෙන්නේ. එතකොට මේ පුහුණුව අඛණ්ඩව එක මාසයක් පැහැදිලිවම කරන්න පුළුවන් වෙනවා කියන්නේ. මේ මාසයක සැලැස්මක් හදා ගන්නවා අපි. සැලැස්මක් හදාගෙන මම මේ මාසය තුළ මෙන්න මේ தත්ත්වයටපත් වෙනවා කියලා. එහෙම නැතුව බෑ. එහෙම නැතුව කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම සැලැස්මවල් හදාගෙන අපි මොකද කරන්න ඕනේ? ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙන මට්ටමකට ගන්නවා. ඉතින් ඒ ක්‍රියාත්මක වෙන මට්ටමකට අරගෙන පිරික්ස පිරික්ස බල බල බල බල බල තමයි මේවා කරන්නේ ඕනම දෙයක් කරද්දී Tamanට කරන්න ඕන කරන වැඩපිළිවෙලක් තියෙනවා වෙනත් ඒ වැඩපිළිවෙල Tamanගේ පැත්තෙන් ගවේෂණය කරගන්න ඕනේ හරිද එතකොට තමයි මේ වැඩපිළිවෙල තුළ Tamanට නිර්මාණය වෙන්න පුළුවන් වෙන්නේ යහපත් පැත්තට හැම වෙලෙම යහපත් පැත්තට වර්ධනය වෙන්න ඕනේ ඒකට කියන සංවර්ධනය කියලා හරිද? අපේ සිතත් ඇත්තටම සංවර්ධනය කරගන්න ඕන එකක්. එහෙම නැත්නම් අපි සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට මේ ධර්ම දේශනාවක් අහලා හරි නැත්නම් ක්‍රම වේද හොයලා මොකද කරන්නේ අපි මේ වැඩ පිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට අරගෙන යනවා. මේ විදිහට සාර්ථකව මේ වැඩ පිළිවෙල ඉදිරියට අරගෙන යනකොට ඔන්න අපිට ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵල ලැබෙන යම් දවසක අර කිව්ව සුවදායක සත්‍ය අත්විඳිනවා. අත්විඳිනකොට පින්වත්නි ඒ පිළිබඳ යම් සැකයක් තිබුණා නම් කියපු විදිහටම මේ දේ හැමදේම වුණා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා කියලා තිබුණා ධර්මයේ. ඒ විදිහටම වුණා. අනේ ඒ ධර්මය තුලින් මම කොයි තරම්නම් සැනසීමක් ලැබුවද කියලා මානසිකව පුදුමාකාර සැනසීමකටපත් වෙනවා. මානසිකව පුදුමාකාර සැනසීමකටපත් වෙන මම කොයි තරම්නම් සුවදායක තත්යකට පත් වෙනවාද කියලා පුදුමාකාර විශ්වාසයකුත් ඇති වෙනවා අපිට. හරිද? මේ විශ්වාසනීය තත්ත්වයත් එක්ක තමයි අර ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඒ කැමැත්තක්, ඒක විශ්වාසයක්, ඒක හරියට නිකන් හිතේ පැලපැදියම් වුණා වාගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය චිත්ත සංතානගතව පැලපැදියම් වුණා වාගේ ස්වභාවයක්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා කිසිමම කාරණාවක් නැතුව හිතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ ධර්මය නිවැරදි කියලා. අන්න ඒ හැඟීම පින්වත් හැදෙනවා. ඒ හැඟීම හැදෙනකොට අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ඉතින් වෙනත් දේවල් පිළිබඳව හොයාගෙන යෑමක් එන්නේ නැහැ. ඒක මේ නීතියක් දාලා නෙවෙයි ශ්‍රද්ධාව කියන එක තුල අන්‍ය ශාස්ත්‍රෝන් අන්‍ය ක්‍රමවේද ඒවා පැත්තට යැවෙන්නේ නැති තත්යකටපත් වෙනවා. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රද්ධාව ඇති කරන්න කොයි වෙලාවකවත් අපේ පින්නත් සුද්ධ වාක්‍ය මේවා මේවට විරුද්ධව කතා කරන්න බෑ. අර එහෙම කියලා මේ නීති සමුදායක් යොදලා නැහැ. ඒක ඇතුළාන්තයෙන් එන්න ඕනේ හැඟීමක්. දැන් අපි දන්නවා සංගමයක් පිහිටවනකොට ඒ සංගම් හදන්නේ නීති දාලා මේ මේ මේ මේ නීති අනුව මේ මේ අය එන්න ඕනේ. මේකට එනවා නම් මෙන්න මේ වගේ සත්‍යයක් තියෙන්න ඕනේ කියලා යම් යම් ආකාරයකින් අපිට තියෙනවා නීති සමුදායන්. එන්න ඒ නීති සමුදායන් අපි දැනගත යුතුව තියෙනවා. ඒ ඒ නීති වලට අනුකූලව අපේ කටයුතු සම්පාදනය කරවුවොත් ඒ ඒ නීතිවලට අනුකූලව අපේ කටයුතු සම්පාදනය කරවොත් අපිට ඒ සංගමයේ ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කරේ නැත්නම් හුඟක් වෙලාවට වෙන්නේ එළියට තහනම්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන ශාසනයේ සිව්වන පිරිස කියලා කියන්නේ යම් කිසි නීති සංග්‍රහයකට අනුව ඉන්න පිරිසක්. මොකක්ද මේ නීතිය? ආදවතින් නැගෙන නීතියක්. අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ අතුලාන්ත හැඟීමකින් මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට අනුව ක්‍රියාත්මක වෙන පිරිසකගේ එකතුවක්. ඒක අතුලාන්ත හැඟීමකින් එන දෙයක්. තමන්ගේ අතුලාන්ත චේතනාවකින් එන දෙයක්. ඉතින් මම හිතන්නේ ලෝකයේ අතුලාන්ත චේතනාවකින් බැඳිලා කටයුතු කරන එකම කණ්ඩායම බෞද්ධ ඇත්තෝ. ඉතින් හුඟක් අය හිතාගෙන ඉන්නවා අපි නීතියෙන් බෞද්ධ වෙලා කියලා. ඉතින් ඒවා ඒවා හරිය ලොකු ගැටලු. කොහේවත්පත් වෙන්නත් මේ නීතියෙන් බෞද්ධ වීමක් මම උපතින් මගේ අම්මා තාත්තා බෞද්ධින්ද මාව බෞද්ධ වුණා කියලා එහෙම එකක් සඳහන් කිරීමක් අපි නම් දකින්නේ නැහැ. ඉතින් ඒ හැම දෙයක්ම ගැන අපිට තියෙන්න ඕනේ තමන්ගේ පැත්තෙන් විමසිලිමත්ව, ඊටා විමසිලිමත්ව මේ කරුණු එකතු කර ගැනීමේ නිදහස. ඉතින් ඒක හින්දා තමන් නිදහසේ මේ කර්ම කාරණාවන් ඒකරාශී කරගෙන ඒවා අත්හදා බලන්න. ඒවා අත්හදා බලනකොට අපේ පින්නන්ත අයට මේ අත්දැකීමට එන්න පුළුවන් වේවි. හැම වෙලෙම බලන්න යම්කිසි අත්දැකීමක් ගන්න අඩුම තරමින් පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් ඇතිවන ප්‍රමෝදය, සීලය තුළින් ඇතිවන ප්‍රමෝදය කියලා හේතු සහගතව සකස් වෙන කුසලයක් තියෙනවා. අකණ්ඩව යම්කිසි කෙනෙක් දැඩි තීරණයක් අරගෙන කැඩෙන කැඩෙන හැම වාරෙම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත සමාදම් වෙමින් හරි කැඩෙන කැඩෙන හැම වාරෙම නැවත නැවත නැවත නැවත සමාදම් වෙමින් සීලය ආරක්ෂා කරොත් කෙටි කාලයක් ඇතුළත ඇතුළාන්ත ප්‍රීතිය උපදිනවා ප්‍රමෝදයක් උපදින එක සමාධිය තරම්ම නැති වුණාට ඇවිදගෙන යනකොට වෙනත් වැඩක් කරනකොට හිත නිකන් පුදුමාකාර සන්තෝෂයකින් පිරීලා නිකන් මේ අසනීපයක් තිබිලා හොඳ වුණා වගේ. හරි. අසනීපයක් තිබිලා කාලයක් තියෙන අසනීපයක් තිබිලා හොඳ වුණා වගේ. මොකක්ද බාහිර දේවල් වලින් සතුට හිටිය කෙනාට ඊට පස්සේ ඔය කියන ආකාරයට පිළිබඳ චිත්ත සුද්ධිය කියලා අපි දැන් මේ කතා කරපු සමාධිමත් තත්වයකට කෙනෙක්පත් වෙනවා. ඒතනත්තා උදේ දවල් හවස මේ සමාධිය පුහුණු කරනවා. හැබැයි අනිත් හැම වෙලාවකම ඉන්නේ පුදුමාකාර ප්‍රීතියකින් සහ පුදුමාකාර ප්‍රසන්න ස්වභාවයකින් හැම වෙලේම තියෙන මූණ පිපිච්ච ගතිය. ඉතාමත්ම ප්‍රසන්න තත්ත්වයක්. ඉතින් මේවා අත්දකින්න කියලා අපි කියන්නේ. එහෙම කෙනා හැම වෙලේම සන්තෝෂයෙන් ඉන්න මොකද හැම වෙලේම අර ව්‍යාපාද වගේ දේවල් කිසි දෙයක් ඇවිල්ලා මේ ජීවිතේ යට කරගන්න ඉඩක් නැහැ. ඒ ඇතුළාන්තයෙන් උපදින ප්‍රීතිය ඉතාමත්ම ඉහළ ප්‍රීතියක්. මේ ප්‍රීතිය අත්විඳින්න ඕනේ. මේ ප්‍රීතිය අත්දකින්න ඕනේ. මේම තමන්ගේ ජීවිතයට මේ දේවල් ඒතරාසී කර ගැනීමෙන් අපේ පින්නත් නේ අපිට ලොකු ලාභයක් තියෙනවා ජීවිතේ අවශ්‍ය කරන කඩයිමට යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒවා අධ්‍යක් දෙක අධ්‍යක් දෙක යනකොට සීලය තුලින් ඇති වෙන ප්‍රීතිය පැහැදිලිව ප්‍රීතියක් ඒක අධ්‍යාත්මික සුවයක් කියන එක අත්විඳින කෙනාට වැඩි. සමාධිය තුලින් ලැබෙනා වූ ප්‍රීතිය අත්විඳින කෙනාට ඇති වෙන ශ්‍රද්ධාව වැඩි. සමාධිය තුලින් ඇති වෙන ප්‍රීතියට වැඩිය එහා ගිය නිදහසක් සුවයක් නාම රූප පරිච්ඡේද වීමෙන් ඇතිවෙන අවබෝධය තුලින් ඇතිවන්නේ කියලා ඒ අවබෝධය අත්විඳ කෙනාට සුජානන් වහන්සේගේ ධර්මය ගැන ඇති වෙන විශ්වාසය ගොඩක් වැඩි. නාම රූප පරිච්ඡේදය સિદ્ધ කර ගනිමින් නාම රූපයන් ගැන හොඳින් දැනගෙන ඒ නාම රූපයන්ට හේතු දැනෙන ගානට මේ මේ මේ මේ දේවල් වෙන්නේ මේ මේ හේතුව නිසායි කියලා පටිච්ච සමුප්පන්නව නාම රූපයන් දැනෙන ගානට තමන්ගේ ශරීරය තමන්ගේ ක්‍රියාකාරීත්වය තත්කාකාරයෙන් කාරණා සහිත දැනෙනවා මේක හින්දා මේක වෙන්නේ මේක හින්දා මේක වෙන්නේ මේක හින්දා මේක වෙන්නේ කියලා ඒක තමයි පටිසම්පන්න ස්වභාවය අත්දකින්නවා කියලා කියන්නේ හරි තමන්ට දුකක් කෙනකොට හරියටම දැනෙනවා අවිද්‍යාව නිසා වෙනුයි මේ දුක් වේදනා හටගන්නේ මොකක්ද අවිද්‍යාව අවිද්‍යාව කියන එක දැනෙනවා මෙතෙන්ට යෙදිලා යෙදිලා කියලා කියන්නේ මගේ సంతාණයට නොදන්නාකම මේ ගැන මට අවබෝධයක් නැතිකම නිසා තමයි මම දුක් විඳින්නේ කියලා දන්නවා. ඒක දුක් විඳිනකොට දුක් විඳින්නේ එහෙම හේතුවක් ඉඳලා කියලා දන්නවනම් ඒ හේතුව නැති කරගන්න තමයි උත්සාහයක් ගන්නෙ. ඉතින් ඒන්න ඒ ආකාරයට යහපත් දේවල්ම තමන්ගේ තුලින් ක්‍රියාත්මක වෙන විදිහට සකස් කරගන්න දැනුව තියෙන පරිසම්පාදනය දන්න අයට. කොහොමද ඒවා වෙන්නේ කියලා දන්න හින්දා. අන්න ඒ ගානට ආපුවාම නාම රූප පරිච්ඡේද වෙලා එහි තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය යම් කිසි කෙනෙක් තමන්ගේ තුලින් අත්දැක්කොත් අපි පින්නත් නේ ඒ තරත්තට ඊටාම පැහැදිලිව. ඊටාම පැහැදිලිව මේ ඇති වෙනවා අප්‍රමාණ ප්‍රීතියක්. ඒ වෙන මොකක්වත් නෙවෙයි. තමන්ගේ තමන්ගේ ක්‍රියාකාරීත්වයන් පටිච්චසමුප්පන්නව සිද්ධ වෙනවා කියලා දන්න කෙනාට අනිවාර්යයෙන්ම අනුන්ගේ ක්‍රියාකාරීත්වයන් පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙනවානේ. ඒකත් එක්ක ඔය අනුන්ට බාර දුන්න අයිතිය සම්පූර්ණයෙන් අයින් වෙනවා. මොන වගේ අයිතියද? අත්විඳලා බලන්න. අපි අනුන්ට බාර දෙනවා. එයා තමයි මේක කළේ. එයා තමයි මේක කළේ. එයා තමයි මේක කළේ කියලා. පින්නත් මේ අපි කොහේ හරි තැනක කියලා අසරණ වුණා කියලා කියන්නේ. අසරණ වෙච්ච හිත් පහළ වුණා. අපිට අපිට යම්කිසි හීනමානයක් ඇති වුණා කියලා කොහොමද තැනකට ගියාම අපේ හැසිරීම කොච්චර වෙනස් වෙනවද? යම්කිසි තැනකට ගියාම යම්කිසි හීනමානයක් ඇති වෙනවා. අන්නේ හීනමානයක් ඇති වුණාට පස්සේ අපි ගොඩාක් අසරණ තත්යකට පත් වෙනවා. හරිද? එහෙම අසරණ තත්යකට පත් වුණාම එක එක විදිහට අපි හැසිරෙනවා. හ්ම්. අසාමාන්‍ය හැසිරීම් තියෙනවා. ඒක අපි දන්නවා එහෙම එකක් වුණොත් එමරු ගොඩාක් බලාපොරොත්තු යාන යම් තැනකට ගිහිල්ලා ඒ බලාපොරොත්තු අපේ තුලින් නැති වෙනකොට අපිට ලොකු ගැටලුවක් එනවා නොයෙකුත් ආකාරයේ අසරණ තත්ත්වයන් වලට පත් වෙනවා. ඉතින් අමුතු අමුතු හැසිරීම් වෙනවා. එතකොට අපි එක්ක එතනින් පලා යනවා නැත්නම් අනුම්පද කියනවා. සාමාන්‍ය මානසික තත්ත්වයක් ගැන මම මේ කියන්නේ. එහෙම කරනවනේ. හොඳයි. අපේ ස්ථානයක නැත්නම් අපේ තමන්ගේ ගෙදරට හරි කවුරු හරි ඇවිල්ලා එයාට අපි මොන හැම හේතුවක් හින්දා හරි අර හීනමානයක් ඇතුළත එයා එහෙම හැසිරෙනවා. ඒ හැසිරෙන්නේ ඒ තනත්තාට ඒකේ තියෙන දරා ගැනීමේ හැකියාවන් අඩු හින්දා සහ එතන ඒ සිද්ධිය සිද්ධ වෙනවා. එයාට ඒක තේරෙන්නේ නැති හින්දා ඒක වෙනවා. නමුත් ඊට පස්සේ අනුපදයක් එහෙම කියලා යනවා කියලා හිතනකොට අපි හිතනවා අපි එයාට බාර දෙනවා. එයා තමයි මට අනුපද කියන්නේ කියලා. අන්න ඒකෙන්ද අපි හරි බරකින් ජීවත් වෙන්නේ. කෙනෙක් අපිට වැරදි කරනකොට පවා ඒ වැරද්දේ අයිතිය එයාට අපි දෙනවා. ඒ මොකද මම හිතන්නේ මට හිතලා යමක් කරන්න පුළුවන් කියලා. හරිද? මේ සියල්ල සිද්ධ වෙන දේවල් කියලා දැනෙන්නේ නැහැ. මේ සියල්ල මේ ලෝකේ තියෙන සියල්ල සිද්ධ වෙන දේවල් කියලා. මේ ඉතින් අන්න ඒ සිද්ධ වෙන දේ මට දැනෙන්නේ මං කරනවා කියලා මේ බණ කියනකොට මට දැනෙන්නේ මං මේ බණ කියනවා. මට ඕන නවත්තන්න පුළුවන්. ඔයත් නේද? අන්නේම මට ඕන නවත්තන්නත් පුළුවන්. මට ඕන නම් කරගෙන යන්නත් පුළුවන්. ඔන්න ඕකට තමයි අපි රැවටෙන්නේ. හරි? මට නවත්තන්න ඕන කියලා සිතුවිල්ලක් පහළ වෙන්නේ මට මේ බණ කරගෙන යන්න ඕන කියලා සිතුවිල්ලක් පහළ වෙන්නේ අතීත කාරණා තිබුණොත් විතරයි. හරි. අතීත කාරණා හේතුනොත් විතරයි. මේ එළියට එන සියලු දේ යම් යම් කාරණා හින්දායි එන්නේ. එළියට එන සියලු දේ කියලා කියන්නේ මෙතන සිද්ධ වෙන සියලු ක්‍රියාකාරීත්වය එක්තරා ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විතරයි. ඒකයි සමහර දේවල් අපිට පාලනය කරන්න බැරි වෙන්නේ. සමහර ඒවා අපි පාලනය කරනවා කියලා හිතනවා. ඇත්තටම කරනව නෙවෙයි අතීතයේ කාරණා හින්දා කරනවා. මේක මම මගේ මේ ක්‍රියාකාරීත්වය තුළින් තේරුම් ගත්ත ගම මට අන් අයගේ ක්‍රියාකාරීත්වයත් එලෙසමයි කියලා තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? අනිත් අයට බාර දුන්නනේ මට බැන්නේ අහවලා, ඒ බැන්න බැන්න එක නිර්මාණය කරේ අහවලා. මට ඇනුම්පද කියන්නේ අහවලා ඒකේ නිර්මාතෘ අහවලා කියලා අපි බාර දීලා තිබ්බ හින්දා අපි හරි පීඩාවෙන් ඉන්නේ. දකින්නකොටත් පීඩාවෙන් ඉන්නේ. එයාගේ නම ඇහෙනකොටත් පීඩාවෙන් ඉන්නේ. ආය අපිත් එක්ක වැඩ කරන්න આવොත් පීඩාවෙන් ඉන්නේ. මේ මොකද එයාට එයා තමයි මට අකටයුතුකම් කරපු නිර්මාතෘ. ඒවා නිර්මාණය කරේ එයා. එහෙමයි අපි හිතාගෙන ඉන්නේ. එන්න ඒක අහෝසි වෙච්ච ගමන් පටිච්චසම්පන්න ස්වභාවය තේරිලා අන්න ඒක අහෝසි වෙච්ච ගමන් ඇති වෙන ප්‍රීතිය පින්වත්නි අතිමහත් වූ ප්‍රීතියක් මොකද අර තිබුණ බරෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා අර තිබුණ බරෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා මොකක්ද බර ඇයි අර කට්ටියත් එක්ක පරිගන්ධ ඒ කට්ටියත් එක්ක එක එක එක ආකාරයේ සම්මුති තමන්ගේ හිතෙන් හැදිලා තිබ්බනේ මෙයා තමයි මට අනර්ථය කරේ මෙයා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා සම්මුති හැදිලා තිබුණානේ ඒ සියලු දේෙන් නිදහස් වෙනකොට අති මහත් වූ ප්‍රීතියක් චිත්තාභ්‍යන්තරය තුළ වේගවත් නැගෙනවා. හරි. අන්න ඒ වේගවත් නැගීම Tamanට විශාල ලාභයක්. ඒකත් එක්ක ලොකු නිදහසක්. පුදුමාකාර නිදහසක් අත්විඳින්න පුළුවන්. ඉතින් මම මේ පිටුම් පැල් කියන්නේ ඔය කරලා බලන්න. මේ ඔක්කොම කරන්න තියෙන්නේ තමන්ගේ පැත්තට හැරිලා නිවැරදිව තමන්ගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන එක. තමන්ගේ ක්‍රියාකාරීත්වය හරියට කෙනෙක් අධ්‍යයනය කරොත් ඔය සැනසිලිදායක తত্ত্বය තමන් තුළින් උපදිනවාමයි උපදිනවාමයි ඒකේ ආය අඩුවක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒකේ කිසිම අඩුවක් නැතුව සිද්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙන හැම පැත්තක්ම ඉතාම ලස්සනට සංවර්ධනය කරගන්න පුළුවන් ඔය විදිහට මානසික නිදහස ඇති කරගන්නකොට අපේ පින්නත් නේ නැත්තම් අපි මේ සාමාන්‍ය ජීවිතේ දුක නිර්මාණශීලී කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කෙනෙක් තුලින් ඇයි ඇයි මේ අහක තියෙන දේවල් ගැන හිත හිතින් වෙලා තියෙන්නේ ඔය ළඟ තියෙන දුරකථනය කියන එක මහා අපි කියන්නේ හූනියම් කරනවා කියලා හූනියම් කරපුවාම ඒ හූනියමට අනුව තමයි ඔක්කොම වෙන්නේ කියලා සමාජයේ තියෙන එක්තරා ක්‍රියාවලිය ඒ වගේ අපි කියනවා මේ පුද්ගලයා නම් මහා හෝනියමක්. මේ අහවල් කෙනා නම් මහා හෝනියමක් කියලා කියනවා. ඒ වගේ ඔය ළඟ තියෙන දුරකථනය වැරදි පාවිච්චියට වැටුනොත් වෙන මේක මහා හෝනියමක්. ඇයි කොච්චර නිර්මාණශීලී දේවල් කරන්නට හැකියාවක් තියේද? ඒ සියලු දේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා මේ කියන தත්වයන් එක ඒ සියලු දේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා මේ කියන தත්වයන් එක ඒ කියන්නේ කාමචන්ද ව්‍යාපාද සීන මිද්ද උද්ධච්ච කුච්ච ආදියට යට වෙලා යනවා පටිච්චසමුප්පන්න එතකොට ඔය එක එක එක එක දේවල් එක එකන කියපු දේවල් කරපු දේවල් මතක තියාගෙන සමහර අය කොයි තරම්නම් අසරණද කියලා බලන්න පින්නත් ධර්මය නැති හින්දා මුළු ජීවිත කාලෙම කරපු කියපු දේවල් මතක තියාගෙන ඉන්නවා දවසකට එක සැරයක් දෙසරයක් තුන් සැරයක් මේ දසදහස් වාරයක් මතක් වෙනවා. සමහර අවුරුදු ගානකට ඉස්සෙල්ලා කරපු දේවල්. ඒවා Tamange මතකයෙන් ගිලිහෙන්නේ නැහැ. ඒවා නැවත නැවත නැවත නැවත නැවත නැවත පීඩාව උපද්දවනවා. හරිද? නැවත නැවත පීඩාව උපද්දවනවා ඒ අත්තන්ට ඒක හරීම ගැටලුකාරී තත්ත්වයක්. ඒක විශාල ගැටලුවකට හේතුවක් වෙනවා. මොකද ඒ පීඩාව ආය ආය ආය හැදෙනකොට ලොකුම ප්‍රශ්නයක් වෙනවා Tamanට ඇයි මේ වෙන වැඩක් කරගන්න බෑ නිර්මාණශීලී කිසිම හැඟීමක් උපදින්නේ නැහැ. ඉතින් ඒ කරන්නේ ප්‍රීතියක් නැහැ. ඒකින්ද ඔය වගේ පටිච්චසම්පන්නය තේරුම් ගන්න කෙනෙකුට අර නාම රූප පරිච්ඡේද වුණාට වැඩිය ලොකු සැලසීමක් ලොකු ප්‍රීතියක් උපදින හින්දා එයාගේ ශ්‍රද්ධාව අස්සත් වඩා වැඩි. ඉතින් ඒකත් එක්ක ඔය වගේ මේ ජීවිතය අවබෝධ කරගන්නකොට තවත් එහාට එහාට තව අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා මාර්ගය මාර්ගය දැනගන්නා වුණොන පහළ වෙනවා ඊට පස්සේ ඇත්තටම සිහිය පිහිටුවා ගන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා ඒ වගේ ඒ ඒ ඉදිරියට යන්න යන්න යන්න යන්න සතුට ස්ථිර වෙනවා දුක් අඩු වෙනවා දුක් වැඩ වෙලා සතුට ස්ථිර වෙමින් ගිහිල්ලා අන්තිමට අනස්ත තත්යකටපත් වෙනකොට සිහිය පිහිටවාගෙන ඉන්න පුළුවන් තත්යකටපත් වෙනකොට උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ උද්‍යව්‍ය පිළිබඳව නිබඳව ඇති වෙන සිහිය. මංගල්පස්සනාව කියලා කියන්නේ ඊටත් එහා තියෙනා වූ සිහියක් හැම වෙලේම බිඳි බිඳි යන බව දන්නා වූ සිහිය. එතකොට මේ සිහිය පවත්වා ගැනීම තුලදී තවදුරටත් කෙලෙස් අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න මේ හිත පැහැදෙනවා ධර්මයත් එක්ක. කොහොම හෝ ගිහිල්ලා අන්තිමට ආරියස්ථාංග මාර්ගයේ අංග 8ම තමන්ගේ හිත තුළ වර්ධනය වෙලා ලෝකයේ සත්‍ය తත්වය අත්දකිනකොට මේ නාම රූප දෙකේ ත්‍රිලක්ෂණයෙන් එකක් මූලික වෙලා සම්පූර්ණයෙන් මේ සම්පතිය අත්දකිනකොට යම් කිසි කෙනෙක් ආය එතන කිසිම විදිහකින් අවබෝධ කරගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ ආකාරයට තමන්ගේ වශයෙන් ගන්න බැරි බවත් ඊළඟට ආත්ම කොට ගන්න බැරි බවත් හරියටම තේරුම් ගන්නකොට සක්කාය දිට්ඨිය අයින් වෙලා යනවා. මේකේ මේ විදිහට එක දිගට තියෙන හැංගිලා තියෙන මොකක් හරි ආත්මීය ස්වභාවයක් නැති එකක් පසුපස එකක් ක්‍රියාත්මක භාවයට එන ක්‍රියාවලිය අත්දැක්කහම මේ පංචපාදානස්කන්ධය කියන අන්නේ තැනත්තාට ආයේ පංච උපාදානස්කන්ධයේ මුලා වීමක් සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. අන්න ඒක හරීම වැදගත් දෙයක් ජීවිතයේ ඇති වෙන සැබෑ ස්වභාවය හඳුනගන්න. ඉතින් ඔය ඔය විදිහට ගිහිල්ලා ඔය විදිහට සෝවාන් පරස්ත පුද්ගලයෙක් බවට පත් වෙන කෙනාට අය කවදාකවත් ශ්‍රද්ධාව නැති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති වෙන්නේ එහෙනම් මූලික අපි ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්න ඕනේ. ඔය වගේ ගමනක් යන්න ශ්‍රද්ධාව තමයි මෙහෙවගෙන ඉස්සරහට අරගෙන යන්නේ ආපසු හැරෙන්නට දෙන්නේ නැතුව. ආපහු හැරෙන්න දෙන්නේ නැතුව මෙහෙයවගෙන ඉදිරියට අරන් යන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව කියන ගුණය. එතකොට මේක ලෞකිකත්වයට කොහොමද ගැලපෙන්නේ කියලත් අපි අවසාන වශයෙන් මතක් කරන්න ඕන පින්වත්නි අධ්‍යාපනය ලබන දරුවෙක් ඒ අධ්‍යාපනය නිසා මට මෙන්න මේ යහපත වෙනවා කියලා හිතට තදින් දැනෙන්න ඕනේ. හරිද? එතකොට ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේ ව්‍යාපාරේ මට මෙන්න මේ ආකාරයට සංසම් සහගතව ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියලා හිතට තදින් දැනෙන්න ඕනේ. මේ මේ ආකාරයට අපිට තද බල විශ්වාසයක් ඇති වුණොත් යම් හේකින් ඒ ඒ ඒ ඒ කරන කාර්යයන් පිළිබඳව ඒ ඒ කෙනාට ඒ කාර්යයන් ඉතාමත්ම සාර්ථක භාවයකට එනවා. ඒ ඒ කාර්යයන් කරන කෙනා විශ්වාසයකින් යුක්තව ඒ දේවල් කරන්නට පටන් ගත්තොත් හිතා විශාල සාර්ථකභාවයකට එනවා. අන්න ඒ සාර්ථකභාවයට එන්න හේතු වෙන්නේ ඒ යන ගමන පිළිබඳව සැකයක් නැති හින්දා. හරි. ශ්‍රද්ධාවෙන් කෙරෙනකොට තමන් ලෞකිකව කරන දේ ගැන සැකයක් නැහැ මේ දේ කරොත් මේ දේ වෙනවා. අහවල් උපාදී ගත්තොත් මට මෙන්න මේ රැකියාව ලැබෙනවා කියලා විශ්වාසය තියෙනකොට බලන්න අහවල් උපාධිය ගත්තොත් මට අහවල් ස්ථානයේ රැකියාවක් ලැබෙනවා කියලා දන්නා මේ උපාධියට තියෙන ඉල්දුම වැඩි. හරි. ඉතින් ඒකින්ද හැමදේම ලෞකිකත්වයට ගලපන්න පුළුවන්. ඒ ඒ දේ ගැන තියෙන සැකයක් නැති ක්‍රම තියෙන විශ්වාසය ඒ ඒ කරන ක්‍රියාවට අන්න ඒක ඇති කරවන්න ඕන අපි. දරුවන්ට ඉලක්කයකට යන්න ඕනකොට ඒ වගේ විශ්වාසයක් ඒ ඉලක්කයට ගියාම තමයි ලැබෙන ප්‍රතිලාභ ගැන අතිමහත් වූ විශ්වාසයක් ඇති කරවන්න ඕනේ. එතකොට තමයි කෙනෙක් සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ලෞකිකත්වය ගැනත් ලෞකිකව ළඟා කරගත යුතු ඉලක්ක ගැන ඒ විදිහට යහපත් හැඟීම් උපද්දවන්න හැම කෙනාම උත්සාහ ගන්න ඕනේ. කොහොම නමුත් ලෝකෝත්තර ඉලක්කයකට යන්නට ශ්‍රද්ධාව කියන එක තාමත්ම අත්‍යවශ්‍ය බව දැන් මේ පින්නන්ත නැත්තම් තේරුම් ගන්නට ඇති. ඉතින් තමන්ගේ ජීවිතය ඉතා යහපතෙහි යොදවා ගන්නට ධර්මය අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේ ගැන කරුණු හොයලා ධර්මය ගැන කරුණු හොයලා මහා සංඝරත්නය ගැන කරුණු හොයලා ඉන්නහට අවබෝධ කරගත යුතු දේවල් පිළිබඳව කරුණු දැනගෙන නිවැරදි ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි